වැඩෙන දුරාවට අපි මේ පළවෙනි වශයෙන් මේ කාලය ගන්නවා. මේ සංවිධානයේ සියලු මේ ගොඩේ සත්‍ය පිළිපීමයි කියලා දැනගත්තොත් ඒක විතර මතක තියාගත්තොත් වැඩමිණුව කියන සංකීර්ණතා අවශ්‍යකෝ පොදු උදා කරු. මේ වශයෙන් යොදලා මතක් කරගන්න. ලාභයේ ප්‍රශ්න සාකච්ඡා වෙලාවට මේක මතක නැතිවීම නිසා මේක පන්තියේ ප්‍රශ්න කරගන්නවා එයි අපි ඒක පිළිබඳව මතක. ඒක ඒකට නමුත් අපි මෙහෙම දෙනකොට තේමා වශයෙන් තියාගත්ත සත්‍ය අදහනවට මතක් කරගත්තොත් ගොඩක් යෝගේ ප්‍රශ්න අධ්‍යයනයේදී සමන්තරණය කරනවා කියන්නේ විචාරක වල පිළිගනි ඒක යහපත් එයාලා යන ප්‍රශ්නයක් අහනවා ඒ විදිහේ මම මේ ප්‍රශ්නෙට සීමා කරන්න බලන්නේ එතනින් කොට මම මතක් කරගන්න ගෑනුවා මම පටන් ගන්නකොට ඒක සතියේ පිටිය සඳහා ගන්න වැඩිවක් කියලා මම මතක් කරගන්නවා ඉතින් අපිට මේකී සතිය පිටිය සඳහා කරන වැඩියක් නම් සතිය කියන එක වර්ණ ගන්න වෙනවා අඳුම් වශයෙන් වෙනවා එයි ඇත්ත මේ වගේ සාර්ථක ජීවිත ගත කිරීමකට මේ තරම්ම මේ දැක ගන්න නිර්වචනය කරන්න මෙච්චරම විශේෂ පරිසරයක් විශේෂ කාලයක් විශේෂ ගණයක් අවශ්‍ය නැතිනේ අපි ඒ තරම්ම අසතිය අපිට ඇත්තෙන් නැති අසතිය නිසා ඒ වගේම අසතිය කියන ආධිනව දන්න නිසා අපේ ජීවිතේ යම් දැනකදී පොඩක් අතර වෙයි සතිය කියන එක දැනගෙන ඒ සඳහා ඉතින් මේ සත්‍ය ඒක තමයි බෞද්ධීය බව සාක්ෂිත වචනයක් කියලා කියන්නේ ඒක අපි දැන් ජීවිතේ සඳහා වචනයක් නැතිලා සිහිය කියලා අපි කියනවා මේ වගේ වැඩවලු ප්‍රතිපත්ත ගන්න සිහිය ගොඩාක් වෙලාවට අපි ඒක හඳුනගන්නවා ඒ නිසා මට දිවිවෙනවා ඒක පිළිබඳව කායිකව ඉතාලත් අවශ්‍ය දෙයක් ඉතින් ඒ සඳහා කිච්චු කරගන්න තවත් වශයෙන් තමයි පිටුකේදීන අප්‍රමාදී කිව්ක එනිසා ලැබෙන්නේ සත්‍ය සහ ප්‍රමාදී කියන සමානාන්තර වශයෙන් පිළිගන්න. ඒක ඉස්ලාම ආගමේ විද්‍යාවේ ජීවිතයක් නෙවෙයි අටුවාචාර්ය මහතුලා පවා සත්‍ය සහ අප්‍රමාදී කිව්ක සමාන කරසක්. මේ අප්‍රමාදී තේරුම් කරගන්න ලේසියි අප්‍රමාදයකට නෙමෙයි ප්‍රමාදයකට. මේක අපේ ජීවිතයේ තියෙන ප්‍රමාද කරන කරුණු මාදයට ප්‍රමාදයේ කියන කරුණු උරුස්සලා ඒක කොනහලා ඒක නෙවෙයි ප්‍රමාදයේ නෙවෙයි මාදය නෙවෙයි අප්‍රමාදය කියන කෙනෙකුට අතිරි වචන කරගන්නේ වෙයි. නිසා අපි අප්‍රමාදයෙන් වචනේ සම්මුතියන්නේ කලියුක්ත කරන්න සමාවෙන්න එපා. කියන කිසි දෙයක් ලෞකිකෝ සාමික වර්ගීමක් වශයෙන් කවුරු සැකේම නම් ක්ලිනික් පිළිබඳ සමා වෙන්න එපා. ඉතින් ඒක මේ වගේ කටයුතු කන්නේ රට කරාපු ගන්න. සිංහල අපි ඉගෙනගන්න තියෙන දේවල් මුද්දා වෙනවකට. ඒ ඇත්තටම මොකද කියලා කරන්නේ නැහැ. ඒක මම දරවදී. විශේෂයෙන්ම අපි ලංකාවේ කියන අපි වැඩ කරනවා. එන්න අපිට දීප්ති දෙනවා මෙතන වේලාවට ගන්න කියලා ඒක අපි නිර්වචනය කරන්නේ දෙවිත කිසිම ප්‍රමාණයක් නැහැ. ඒක වෙනම වැඩිලා ගන්න බලාපොරොත්තු වෙන මේ ඔක්කොම අපි අප්‍රමාදේ බව ඒකම නිර්වචනය සම්පූර්ණ වෙන්නේ නොකල යුත්ත නොකරන ප්‍රමාණයෙන් එකයි. ඒක තමයි නැවත නැවත කියන්නේ. ප්‍රමාදේ පළ දෙකයි එකක් තරුණ කිරීම පමණයි. හැබැයි නොපෙනෙන්නේ මුස්ලිම් කොනක්. ඉතින් මගේ මේ නිෂ්පාදනශීලී වෙනකොට ඒවත් නිර්මාණශීලී වෙනකොට ඉතින් දේවල් කරන්නේ තමයි ඉදිරියට මාර්ගයට. මොකද ඒක හැම වෙලාවකම උපරිම සමානකම් මොනවද ඕසිතේ. ඒක අනුන් බලාපොරොත්තු සිදුකරලා දෙන්නේ. නමුත් අපි දවසින් කරලා තියෙනවා. අවබෝධය උත්සවයන් කරා. ඒක තමයි ක්‍රියාවලදී ඔකලේක දේවල් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒක දකින්න අපේ මනස සකස් වෙනවා. අපේ මනස දෙක වන්දනාවක් පොළවනවා. ඉතින් වැඩි සාමූහික ප්‍රයත්නයක් කියලා කියනවා. නැත්නම් විශේෂ ප්‍රයත්නයක් කරනවා. අපි ඇති මෙච්චරම වෙන කොහොමද සිද්ධ වෙන්නේ? මොකේතු ලෝකරක්ෂක මොනවද වෙන්නේ? සංකම්පාවේ නැවත බලනවා. ආධුනික පොතේ කලේක දේවල් ක්‍රියාවට කිරීම වගේම කරනවා. ඉතින් මෙන්න මේ සතිය පිළිබඳව සිහිය නැත්නම් ප්‍රමාණිය අවිදේ ජීවිතේ වද ගන්න ඉඳලා ජීවිතය වදගෙන සඳහා මුලතනාසේ සුප්‍රධාන සූත්‍රයේ දේශනා කළ තියෙන කරුණු ක්‍රම තුනකට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන්නේ සාමාන්‍ය වශයෙන් පරියන්ක භාවනාවයි සක්මන් භාවනාවයි එදිනෙදා ජීවිතයේ කටයුතු කරනකොට සතිය පිහිටියේ. ඉතින් ඒකෙදී පරියන්ක භාවනාවේ සතිය පිහිටීම උපදෙනේ ප්‍රථමේ දැකගත් ප්‍රතිනාම ජීවිතය සලකනවා. ඔබට මේ භාවනාව පිළිබඳ හැඟීමකට උපදෙන්නේ ඒ පරියන්කේ නිදි කියලා තමයි හිතේ ඉන්නේ. ඒ නිසා භාවනාව කියන්නේ වචනේ පිට ඉන්දියාවයි චිත්ත රූපයක් අපේ හිතේ නැගෙනවා. සංගතන සතිය හරහා අප්‍රමාදය හරහා භාවනා විහරණය කරන්නේ මේක හරියට විතර සීමාවන්නේ ක්‍රම තුනකට විගණන කරන්න වෙනවා. කිසිය නමුත් ඒ චිත්ත රූපයේ අනුව දෙන්න අපිට ක්‍රමයක් විදිහට ඉස්ලාම් පරියන්කේදී සතිය පිළිබඳව කතා කරනවා නම් ඒ සර්වඥාන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී මෙහි සඳහන් කළා වගේ ඒක සංකේත සත්‍ය හඳුනගෙනකොට අත්මාගේ හඳුනගෙනකොට ඒ සඳහා සුවිශේෂී වාතාවරණයක් පටවිතාවක් අවශ්‍ය බව මුතුලෝක ඒ වාතාවරණයේ බාහිර වාතාවරණ සහ අභ්‍යන්තර වාතාවරණ දෙකකට කැඩෙනවා වායන වාතාවරණය සඳහන් කරලා තියෙන්නේ අරණ්‍යගතව දුක්ඛමූලගතව ශුන්‍යකාරගතව අරණ්‍යයේ සිටින්නේ කියන්නේ නැත්නම් බහකුල ස්වභාව පරිදේ වාදී කියනවා නැත්නම් ශුන්‍යකාරයකට එකතු වෙන්නේ ඉතින් මේ වැරදි සංධානය කියන්නේ මේ තන හොයාගෙන මේවා විදියක් තනක් ප්‍රයත්න තියෙනවා මේ ශුන්‍යකාරයක් සිදීමේ කියන දුෂ්කරතාවය කොයි තරම් දේවල් නිර්මාණය කළාද ඒ හැමදේම කාම භෝගයේ සඳහා නිර්මාණය කරන නිසා කාම භෝගයෙන් කිච්චක ශුන්‍යතර කියන එක ජීවිතේ පාඩුව. ඉතින් ඒ නිසා අපි උපයත් ආසකේ අපි ඉන්නේ ඒක වයිසේ පස්සේ වහන ඒක ගොඩක් ලාවට ආරම්භ පස්සේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ උපයන්ත මහන්සි වෙන්නේ මේ සරුවචනාති කියවර සමාහිර පරිසරය විශාල කරගන්න. ඊට පස්සේ ආධ්‍යාත්මික පරිසරයේ වශයෙන් අපතේ අපේම වෙනවා මනුස්ස ජීවිතයව. දවස් ඉරියව් ප්‍රධාන අතර ඉරියව්ක් තියෙනවා. අන්නේ හතර ඉරියව් ආධුනිකයට සත්‍ය තීජීවිත වඩා සුදුසු ඉරියව් තමයි මේ පරිසරය කියන්නේ. නිශීලිත කියන මාතෘකාව කරන්නේ. ඉතින් ඒ ඉගෙනීමේ ඉරියව්වත් අනාගත පරිසරය උපමුල පරිසරය ශූන්‍යාකාර පරිසරය තමයි අපි මේ පරියත් භාවනා වශයෙන් කියනවා දෙන්නේ උපදෙවි පිටික උදේට මේ කාර්යයට උද මෙලි ඔපරේෂන් එකක් කරලා සැලකන්නේ කරන්නේ ඒකටම ගැලපෙන ශූන්‍යාකාරයක ඒ සඳහා රෝගියාගේ සංකප්ත නීතියව ඉතාමත් වැදගත් වෙනවා ඒ ශරීර ධර්මයේ තියෙන සූක්ෂම කරුණු ඒක කවදාකවත් කුස්සිය විදිහට කරනවා. අකුස්සිය විදිහට ඒක කරන්නේ නියොත් ඉතිරි ප්‍රශ්න ටික ගන්න ඒක ස්වරම කරනවා සාධුන්‍ය විදිහට මතක තියාගන්න ඕනේ. මේ කුෂ්ඨතා කරනවා විභාගනාවේ තියෙන සම්බේධයේ ධර්මතාවය කරකවා හැම වෙලාවෙම ඇතිවෙනවානේ ඒ පරිදේශ ප්‍රශ්න දෙක. ශුන්‍යකාරී දීගෝ එදත් වාරියලා ඉතිකරනවා. ඉතින් මේ සම්මත සර්වඥයන් කියන වරණක් තිබ්බට අසුභාන ආකාරය මනුස්සලා මේක තව ටිකක් එතනම යද්දී මොනම තව විශිෂ්ටව කරලා විශිෂ්ටව කරලා ඒ කියන්නේ මේ වගේ පරිසරයක් ඇතුළේ වාදුනාට පස්සේ ප්‍රධාන වශයෙන් භාවනා කරුණට ඉස්සලා මේ දේ ඉන්දියාවේ දහතු කරගන්න ඕනේ. ඒ කියන්නේ ධර්ම මානසිකාරය කියලා ඉස්සෙල්ලා එහෙනම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිතියසලා මේ ඉරියව්ව මුළු භාවනා කර්මයක කාර්යයක් වඩකට ගැලපෙන විදිහට කරදරකාරී නැති යාපේ ඉරියව්ව දෙකේ බලන්න. නැත්නම් ඉරියව්ව මම බලමු කියලා. මේ ඉරියව්ව හැඳු දීච්ච ස්වරූපයෙන් ඉවර කරන්නේ. ඉඳගෙන ඉන්නකොට කුරුසෙට තියාගෙන යනවා කියන්නේ. ඊට පස්සේ යනවා කියන්නේ ඉලකන පදයක් තියාගත්තොත් කවදාකවත් මේ මොනද වඩන වැඩකට ඒක සුදුසු නෑ. ඒ නිසා මොනේ වලදී මොකද වාඩි වෙලා තමයි මේ ඇතුළත හිත ගන්න ඉන්නේ ඒව බලන නිසා මොහොතේ ඇති ප්‍රසන්න. අසාරක හිත කායක දෙන්නේ දෙයවලා. කය වහන මොකක්ද ලකුණට සමබරද ඒ වගේ දැනන සත්‍යකවත් විනිච්ච සහැල්ලු ස්වරූපයක් තිබෙනවා කියලා. ඉතින් ඒක මොකක්ද කියනවා මේ මේ සාධකයන් විරුද්ධිය බලනකොට එනකම් ප්‍රසන්න පිළිගැස්ස බලනකොට ඒකම සාහමත්ව ගැඹුරු ආත්මයක් තියෙනවා කියනවා. අර ශරීර සකස් කරගත්තා පස්සේ ඒකේ මේ කාරණා. ඉතින් ඒක යෝගාවතේ අනුමත අභ්‍යාසයේ තියෙනවා. ඉතාමත් සැලකිලි අධ්‍යාත්ම භාවනා කරන බලන්න තියෙනවා. අහන්නේ ඇල්ලීමෙන් උපසමයි. ඒකකට ඇදුනේ නැත්නම් කිසි වේලාවකින් මේ ශරීරයේ වේදනාව හල්කෙච්චි මේ කෙරුවද කරවද වේදනාව මොනවා නෙවෙයි අඩු කරගන්න. ඒක තමයි අර මුළු ලෝකෙම හිතවෙදී හිටපු ඉත රූප බලමින් සංඥාමින් ඉතිරි නැගෙන ඉන්න හිත අපි ඉස්සරහට ලොකු අරමුණකට පොදුයි. දුකවන්න තමයි මේ කය. ඉතින් ඒක වහගෙන අර කය පරීක්ෂා කරගන්නේදී වාහනේ යටික නතර කරන පොඩි නරක් තියෙනවා. ඊළ බලන්නේ කියලා සමාගත කියලා. ඊළ බලන්නේ කියලා තියෙනවා. නිහිත දුකේ මේකත් දෙකකින් වගේ කරනවා එකක් තමයි යම් වෙලාවක හිත ඒක ඔය වගේ හිත මම දැන් මෙතන දැක්කේ ඇහැල්ලුව ඇහැල්ලුව වාඩිලා ඉන්නවා කියනනම් මම දැන් මෙතන කියන්නේ සත්‍ය පිළිපදීමේ පළවෙනිම වරදින පළවෙනිම තමන් අල්පකින් කිව්වා. ඒ නිසා මේ මම දැන් මෙතන කියලා වාඩිලා ඉන්නකම මේ පිළිතුර පළවෙනි අනුකූලක තියෙන නඩකට පහර වගේ දුරුනා දෙක අපි අපි මේ මම මාත් එක්ක යාළු වෙන චිත්ත. අපි ජීවිතේ මේ කයි නානා ප්‍රකාරයි. ලෝකේ ගන්න වැඩ ගන්න, එනසම් කරත්තෙන් වගේ පොළොවේ ගන්න වැඩ ගන්න, අලංකාර කරලා ආධුකාමයේ උත්සන්න ගන්න. නානා ප්‍රකාරයි පාවිච්චි කරන්නේ. මේ දෙකත් එක්ක ජීවත් වෙන්නේ මම නැත්තේ. ඒක රැකලා ඉන්න ගියා. ඒ බලන දැල්පිදී මාත් එක්ක මම ඉන්න වෙලාවට තමයි. ඒ නිසා මේ ශරීරයත් එක්ක ඉඳගෙන ඉන්නකොට ගන්න පිටක්ෂණ උපෝපන්තික වරණින් කුටි. ඒ නිසා ඒක පිටක්ෂණ කුටි වල තමයි ගන්න පුළුවන් පාඩම් පාඩම් මෛත්‍රී කරනවා. මේක භාවනාවේ ගොඩනැගෙන සාධකවල පාඩුවේ කරපු වාගේලා ඒ පහසුවට හිතවලා අනේ මේ ඉන්නකොට ආයෙත් අපිට කරලා ඉත ඇතුළට ආවා කියනකොට කරුණු දෙකකින් එක තරමට සාති කරගන්න පුළුවන් බාහිරින් යනවා ජීවිතේ මතින් ප්‍රති කරනවා ආයෙත් සාධ්‍ය මතින් බාහිරින් ධාතු වල දුෂ්කාරයෙන් සායිකය. වේදනාවකින් පසු වේදනාවකට ඉතුරුවක්ම. ඒක වේදනාවක් හිතෙන්නේ නැති චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන මේ කාරණා තුනේ ඒක නමුත් ඒක චිත්ත ප්‍රවෘත්ති අනුව බලනකොට එක චිත්තක්ෂණයක් සතිමත් වුණාට ඒ චිත්තක්ෂණේ මම සතිමත් කියලා දැනගන්න පුළුවන් තමයි. ඒක සතිමත් කියලා දැනගන්න පුළුවන් මේ චිත්තක්ෂණ කිහිපයක් එක දිගට ඉවත් වෙනවා. මොකද මේ චිත්තමයි ඉවත් වෙන්නේ හිතමයි කාදෝ. ඒ නිසා යෝගාවචරයට අනව සතිමත් වුණාට සතිමත් බව වැටහෙන්නේ සතිය ආකාරව ටික වේලාවක් දියුණු කරනවා. ඉතින් අපි පළවෙනි පළවෙනි කරන්නේ මේකෙන් තමයි මේ අසුතල අල්පින් දෙයක් කියන හදනවා විදිහට කරනවා. ඉතින් නෑ. මොකද මේ ප්‍රයත්නය කරනකොට අල්කොහොල් හි. අර දේවල් වල කීපයක් මම දැන් මෙන්න මේක දුරුදී මේක යදිර කරලා මොනවද කළ යුතුද මේක. ඒ සඳහා පිටකෙට උදව් කරන්නේ තමයි තේරුම් ගන්න ඕනේ සතිය වඩන හැටි, ඉතින් කරා පතරගෙන හැටි, ඊට පස්සේ හිතේ පාවා. ඉතින් ඒක තමයි ප්‍රතිව වාණ්ඩේ කියන්නේ උදලැලක් ඉතින් ආලෝක කියන්නේ. ඊට පස්සේ හැද කිසිම චේතනාවකින් තොරව එයාට එයාගේ යන්නේ ඉන්නවත් අපිට පොඩි කරක් කිසිම දවසක් හුස්ම හම්බෙන්නේ. හැබැයි මේක හොයාගෙන යන්නත් උපා. මේක හොයන්න අදිෂ්ඨ කරලා තියෙනවා. උදේට කායයක් කරලා කායයේ ඉඳෙනකොට මොනිට හුස්ම ගන්න බැහැ. හුස්ම ගන්න ගන්නේ. ප්‍රාණයාමේ ප්‍රාණයාමේ පැවැත්ත දෙන්නේ. ඒක උමු අර මම දැන් මෙතන කියලා ගත්ත සතිය වගේ ආනාපාන සතිය කියලා ආස්වාද ප්‍රසවාසයේ පිළිබඳව ප්‍රතිචාරයක් උපකරණදී උපකරණයේ සතෝ අසසති සතෝ අසසති කියන්නේ මේ ස්වාධීන කරනවා ඉතින් මේ විදිහට උෂ්ණ මනෝනා හරි මතක තියාගන්න ඕනේ මේ උෂ්ණ ප්‍රකට පිළිබඳව බාහිරව සඳහා ආයතන ආයතන උෂ්ණ ප්‍රකට උඹ වේලා විශේෂයෙන් විශ්ලේෂණය ස්වභාවයෙන් හුස්ම දැක්කම මොදලෙන් දෙකකින් හුස්ම දැක්කම නොදැක්ක අර මානසික මුල් කයේ ඉඳි ලෝ වලයි අපි ඒක කොල්ලේ දැන් කෙනෙක් දෙන්න හුස්ම වෙනවා දැකලා පුළුවන් හුස්ම දිහා ස්වභාවයෙන් දැක්කම විශේෂයෙන් කියනවා රෝගයක් වගේ විශේෂයෙන් කියන්නේ අන්තිමයක් කියන්නේ දුරේ ඉඳලා දැරීමකට බලන්න මේ පැත්තට වෙලා සලාපාරෝ. අනේ බලන්නේ තමයි තේරෙයි. මේ විශ්වකඩ තේවල ප්‍රධාන ලක්ෂණ දුකයි. ඒ සමීරණ වාහනතු කෙරෙන දුකයි කියන්නේ. එතකොට උෂ්ණ බලන සිල්ල වවල් කරනවා. ඉතින් මේ අනුකම්ප පොඩි උත්සාහයක් කළා බලන්න යන්න කරනවා. දැන් ඉතින් සීටි අපි දැන් ඉන්න තියෙන ඒකම වේදන දැන් අකුරු වලට ඉඳින් නැහැ පටන් ගන්නකොට මෙයාට ඉන්නේ කරන්න පුළුවන් වෙන විදිහට මූල පාඩකලා හරි ගන්න කියලා වань ඊට පස්සේ මොකයිද අනකාරී ප්‍රස්තාව වෙනකොට ආයත කරකතිය තමයි ඉවරන ඒක අනාපාන සතියේ තව ඉතිරි වේගයක් තව සතිය අවදුරට ಅಕಲೋಕ ಉಪಕಲ್ಪನೆ ಮೂಲವಾಗಿ ಸ್ಥಾಪಿತಕ್ಕೆ ಈ ಪರಿಮೇಯ ಸಿದಾಯಗಳ ಅಥವಾ ವನೀಕೋಪರೇದಿಯೇನ ಉಪಾರ್ಣನೆನ ಚಿತ್ತಿಯೋನ ಗೋಹಾರ್ತ ಸತೋನಿನ ದಿನ ತನ್ನ ಚಿಂತಕರು ಓದಿ ವಾಣಾಂ ಜಿರೇ ಚಿ ಏಕ ಆಲಕುರುದಿ ದೀಪನೆ ಕಳ ಅಷ್ಟಕ್ಕೆ ಹಿಮನೆ ಕತ್ತೆಕದರು ಇವು ಮೊಹೋಗೆ ಶಾಲೆ ತವದ ಆಂಧಿಕಿ ಪಾದೇ ಈ ಸ್ಮೃತಿತೇ කරන්නේ මේ වාස් කරන්නේ මේ හිතුවේ වල වේදනාවට පරිදේන සම්පවලට වෛර කරනවා අතුලෙන් පිටසහ කරනවා ක්‍රියා කරන්නේ ඒක තමයි අපි අදිස්ථාන කරනවා මේ ස්වභාවයෙන් තමයි මේක ජීවිතය ඇස්සේ නෝ මේ පරිපාලනය කියනවා කියන්නේ নানা ආකාර දේවල් සම්බන්ධව බාහිර කරගන්න නැතුව ඉතින් අදලා තවත් පරිහාන කරනකොට මේ ආසත් ප්‍රසාරකේ පිටපස්සට තීව්‍ර කිරීමේදී පසුකාලීන කාලයේ පසුකල කිනවා උන්පයි විශ්ව එදින වදින දැන අපේ දැන පුළුවන් නම් අලයි එනහරක් වගේ සිද්ධියකට ආසත් ප්‍රසාරකේ බලන්න හොඳම සංදිස්ථානේ කොහොමද කියලා මේ සඳහා දැනවට කන්නේ උත්තර ප්‍රේමයේ පරිදි අතුරදන්වත් යෝජනා කරන ආකාරය කියලා කියන්නේ මොනවා සුදුයකෝ අපිනා සුදුයකේ උත්තර ප්‍රේමයේ කියන්නේ විදුල මත. මොකද එහෙම නම් ඒක නෑ. අනාගතයට විශ්වාසයෙන් කියලා හැදෙන තාසේ ප්‍රොසෙසර් කවුරු මාර්ගයේ නැගෙන දැනන අපේ යන්නේ වෙනවා. ඉදිරි වෙන්න පුළුවන්. අපකදේශය වෙන්න පුළුවන්. සමාජයකට මේ උපරක්ෂක ශරණ උත්තර ගන්න වශයෙන් ඉන්නේ පැටිය වශයෙන් ඉන්නවා. මේකයි මොලේ භාවනා කරනකොට විවිධ විවිධ හැරි. කොයි කරනකොටදී අවධානය යොමු කරන්නේ වායු පොඩ්ඩක් ආතුවයි. ඉතින් මේ සැකේ යන අල්ලගත්තු සංඥාව නවතනකොට එක තැනකට මේක සමානයි කියන්නේ සමාධිය දක්වන අනුග්‍රහයක් ඉත ඒකාන්ත කිරීමට කරනවා. ඉතින් එහෙම කළොත් අපි මේ පාසලසසුනාකාරී එතනින් දෙකක් ඉතිරිද. නෝදාකේ මේ දක්වන කොටසක් අනිත් මුළු කායම සතුටේ මුළු කායම හොඳට කුෂ්ටි පදනක් අපි මේකේ ස්පර්ශාවෙන් ස්පොට්ලයිට් එකක් බලන්න ඕනේ එතනම යාපාරය ඒක තමයි ඇත්තම ආධුනික විද්‍යාවන පුළුවන් උච්චම සුසරක සමනෝපිත සුන්දරයි ඒක ඉන්නේ මේ ඇයි කරන්නේ කියලා අනුව මේ ඉස්සර ගන්න කියලා බලන්න කිව්වා ඒ යෝගාකරක එක කයාවක කරලා කරලා බලන්න කිව්වොත් ආස්වාද ප්‍රසවාස වලින් හිත හැරෙදෙනවා වාගේ ආශ්වාසය කරනවා වගේ ප්‍රශ්වාසය ඇතුලේ බව ලැබෙනවා. ප්‍රශ්වාස කරනවා ආශ්වාසය ඒ සම්පූර්ණ වෙනස් පරිදෙනවා. ඒ නිසා දීපකාරී සත්‍යකීය සූක්ෂම භාවය වැඩි කරන්න අවශ්‍ය අධිචිවිදේ මාසෝකාලා දීපෝනේ දෙකේ තියෙන උත්පයන දෙකේ වරක් මෙනෙහි කරනවා මානසික ආයතන කරනවා ආස්වාදනයි ආස්වාදින ආස්වාදනයි ආස්වාදී කියන කවදුරට මේ මෙනෙහි කිරීමට දුරුවීමක් වශයෙන් ආස්වාදලාදී ආස්වාදී ආවේ නැති ආස්වාදක පමණ කාවේක ආස්වාදයේ ස්වභාවික ලක්ෂණ ඉතින් ප්‍රසාදයෙන් ආස්වාදයේදී ප්‍රසාදයෙන් පමණ කාවේක ආස්වාදයේ පස්සට ස්වභාව ලක්ෂණ මහාව ලක්ෂණ කියන්නේ මේ දෙක වෙන වෙන වශයෙන් හදන්න පුළුවන් නම් මුළු විශ්වයට එකම සාධනයක් වෙනවා. ඒ ලෝකේ පුරාම බලපෑම් සම්බන්ධව ගන්ධරස සංකේතී කිනුත් ඒ ප්‍රාණීය ප්‍රාණීය කියන ඒ අයකට කියන ආශ්වාසනාදී ආශ්වාසී ප්‍රසවාසයේ දෙනික සත්‍යයක් වෙන වේදනාවක් කියන්නේ ආස්වාසේ මයි කියන උත්තරෙන්න මෙලි කරගන්නවා. ප්‍රසවාසයේ ලාභී ඒ බව මෙලි කරගෙන දැකලා මේ කීපක ලැබෙන්නේ සඳහන් කරනයි මේ ස්වාමීන් වහන්සේ මතක් කරලා ඒ කාර්යයට මතන් දෙන්නේ ඇති ඉදිකට ගන්න ඕනේ කරනවා. ඒ කාර්යය හැදෙනවා දැන් ඉදිරියට ගන්නත් වෙනවා. ඒ වාහන සූක්ෂම තමයි ඉදිරියට දෙන ඉදිරියට ගන්න. මොකද යොම් කරලා ගන්නවා වගේ ඒක අතරේ තියෙනවා. හැරයක් අපේ තියෙන්නේ. ඒක ආරම්භය කරපුවා. ආසතු වෙනදී සත්‍යය ප්‍රසවාසය කරන ප්‍රසවාසය ආසතු කරනවා. ආස්වාදයේදී මෙන්න මේ මේ මේ ලක්ෂණ. ප්‍රසවාසයේ මෙන්න මේ මේ ලක්ෂණ තියෙනවා කියලා දැනගන්නවා වගේම යම් වෙලාවක ලෝකාවතර පුළුවන් කමකාර කරනකොට මේ ආර්ථික විද්‍යාවස්ථාවේ මම ආස්වාදලාදී ආස්වාදලා මේ කරන දැනගත්තු ඉන්න ආස්වාදයේ තිබුණා. ආස්වාදලාදී ප්‍රසාරක දැනගත්ත අපි මේක එතකොට මෙන්නේ කියලා අපිට දැනගත්තා කිව්වොත් මේ වාක්‍යයක් වගේ කියන පාඩමක් වැඩි වෙනවා. ඉන්පසු වාශයක් තිබුණාට ඒක තමයි විදියට විදියට විදියට බලපෑවා. සමහර විදිහට මේ දෙක විකෝල අනුලකට මොලේ චරිත ලක්ෂණ අනුව දැක්කේ. විපස්සනාට ලැබුණේ කියන එක තමයි ඒවා පොළ සූක්ෂම දැක්වා කියන්නේ. සමත ලැබුණා කියන එක තමයි පුළුවන්. ඒ කියන්නේ පොතේ ඉලගේ දුන්නා. මොලේ දිනවල ගැන කෂී කියන දැනුම නැතිවම කරන්නේ. ඉන්නේ මේකයි මකට දෙකම කියන්න ඕන දෙයක්. ඉතින් මොකද දුරලාතුරම අහන්න. යම් වෙලාවකට මම භාවනා කරන අරමුණ. අනිත් මේකයි මම භාවනා කරන අරමුණ කියන්නේ මේක තේරෙන්නේ කියලා. ඒක කරගන්න ලොකු දෙයක්. එතනදී ඒක දැනගත්තා කියන්නේ ආර්ථික ලාභ, සතියේ බලලාභ, සාමාජික ලාභ, ඕවාන් මොනවා කරලා නොදෙලිද අනිත් දෝරට කැපෙන කාලෙක ඉඳී යමක් කරනවා වගේ කාර්යපතිතුයි. ඉතින් මේක තමයි අපි හද දේර මේක කියනවා කියන්නේ ඒ නිසා මේ ඉහි නැවතකට ගන්නවා. ඉහි නැවතකට ගන්නවා කියන්නේ ඉන්න එන ආස්වාදයේ ඉන්න එන ප්‍රස්වාදයේ අලුතෙන් ඉන්න කාර්යය. ඒක නැත්තම් අර වෙනම කන්නේ මොකද කියනවා විතරක් ඇති වෙනවා. මේක මේ අන්තිම ආස්වාදේ නම් මේකේ අන්තිම ප්‍රස්වාදේ නම් කොහොමද මේක බලන්නේ කියලා එන්නේ ඒ ආස්වාදේ එන්නේ ප්‍රස්වාදේට ඒ විශාල වටනකම කියලා බලනකොට ඒක කියන දක්වනවා ඒක තමයි අපි කියන්නේ. ඉතින් මේ ප්‍රධාන දුර ආදරවලට ඒක කායික ශක්තිය චිත්ත ශක්තිය වගේ. ඉතින් මේක මාතෘකාවක් මොනින් කියන්නේ කාටද පාදකත්වයේ ඒ ඒ දාගන්න පුළුවන් කොයි ජීවිතයේ මේ භාවනා කොයිද ගන්න පුළුවන්ද දැන් ඒක ගොඩක් මේ වගේ වෙලාවට කියන්නේ උපදේශයක් නිසා මොකද මේ ධාමස් දක්වන්න කියන පුළුවන් ආහාර කියලා වගේ නේද කන්දේ වගේ කෙසේ නමුත් ඒක බැරි බව නැතිව තියෙනවා ප්‍රකාශක කරන වේලාවල දැන් සාකච්ඡා කරන වේලාවල ඒ තමයි මේ දේ කීයකට ඇත්තක් තියෙන භාවකය. ඇති කියන්නේ කුමලතර ප්‍රීතිකෝ කියන පුළුවන්. ඒක අපේ ප්‍රමුඛ කාර්යක්‍රම සාවිදි සාකච්ඡා කරනවා. ඉතින් මේ සඳහාම ආධුනිකයෙකුට පරිශාකෝන කරනවා. මේක කරනකොට මේ වගේ වැඩවලට දවසක මේක අල්ලගත්ත පස්සේ මේ දෙන්නේ මේ මොන විදිහකින් දිගේ කාලයක් යනකොට තියෙනවා ඒ වගේ කිසිම ආනෙක කියන දවසේ බොහොම අමාරුයි නේද ඉන්ජිනේරු ස්ටාර්ට් කරලා ඉස්සරහට ඊට පස්සේ බොහොම කාලයක් යනකොට ආයෙත් ඒක ආයෙත් ඒක මේ ආයත කරනවා කියන්නේ මුදුවර කාර්ය මුදුවර පස්සේ මතකවත් නැහැ. සාක්ෂිවල අද පාඩේ වගේ ගන්නේ වැඩේ මොනවද අන්න ඒ වගේ බලන කරන කරනකොට මේ කාර්ය සිද්ධ ඉන්දියානු කුලේ වැඩ පිළිවෙලක් දුරු භාවනාදී තමයි අපි ඊගාට වාඩි වෙන පරිවර්තය සඳහා ඇතුලෙන් කරන ආයාමදී වීර්ය සයිතිකේ ගණිත වල ඊගාට යන හද වැඩිට ප්‍රකාශ ඒ සඳහා විශේෂ කොටේ කියන දුන්නේ අද කාලේ වෙන ආගම ප්‍රබලම ආගමක තියෙන දැනුම කියන භාවනාවක් තමයි ඒ ඉස්මතු කරගෙන යනවා මොකද කියන්නේ Russian liberated. So, කිසිම සාස්ත්‍රීයවසක ඒක තමයි අත්ම භාවනාව. භාවනාවෙන් බෞද්ධයන කරලා අත්ම භාවනාවට විශේෂයක් කරනවා. ඒ මම හිතන්නේ ඒ ඉතිහාසයේ විද්‍යාඥයන් මතව ආක්‍රමිත සමාජ බලපෑම් වලින් බලපෑම් නිසා වෙන විලීස දුරක් විලීස විශේෂයෙන් මේ වගේ දෙංගලා ඉතල සාධුකවා මේ ඉතලවල ගියාම මොකක්ද මොකද කරන්න ඕනේ කියලා මනියක් කියනවා අමාරු දෙයක් විතරක් පස්සේ කරන්න යම් යම් දෙයක් අල්ලා ගන්න පුළුවන් කියලා කියනවා මම අහන්න සම්බන්ධයෙන් නමුත් ඒක නිකන් කාලේ දාතු වීමක් කියලා දාතු දරුවෝ අපි කියන්නේ. එනිසා මේ කර්මවලදී සත්‍ය පිළිබඳව තේමාව ඒ සඳහා සම්පූර්ණ උපදීන පොරොන්දුයි විශේෂයක් වෙනවා. සම්මතවල. සම්මේලියදී ආරම්භක මුතුමකට ශුන්‍ය කරපත් උදාහරණාට අවිරක් කියන්නේ බලන්න. ඉඳගෙන ඉන්නේ. හිතගෙන හෝ ඇවිත් ඉන්නේ කියන එකයි නමුත් මේ හිතේ හෝ එවිටින් එක මෙලෙසියෝගේ අචේතනිකව වෙන්නේ නැහැ. සචේතනිකව මෙහෙවීමක් සහිතව සසංපාරිකව චිත්තකව කරන්නේ. ඒකට ශක්තිය අවශ්‍යයි. ඒක ඒකත් නෙවෙයි මේ දේ කරනකම එයාම මෙනේ කරගෙන එයාම සතිය පාස්සන්න තෝරනවා. දෙගුණයක් එළියවලා ඒ වගේම පෙරස්ලා ගන්න තරම් ඉඩක් ඇති වෙනවට වඩා සත්‍යකලා සත්‍ය මළුව ඒ සම්බන්ධයෙන් කියන සත්‍ය මළුව වශයෙන් සත්‍ය මළුව කියන්නේ දැනෙන්න තියෙන කියන අපිට කියන්නේ ඒකවලු අරිතේ එන්නේ දෙක ඒක බාහිර සිතිවිලි ඇතුළට ගන්න පුළුවන් ඒක ඒක තුනක් බලන්න ඒ ඉස්සක් ඉහත් උපරාගේ සුපර්ණකට යන දිලට වගේ දිලේ කරන මාතෘකාන කුල කඩපු සම්බන්ධ ඔය මෙහි පන්දරේදී ඒවා අපේ ගොඩක් දෙනෙක් සර්වර් එන්නේ වැඩ කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාව කියන රටේ මොනවාරල වකුටුවක් වුණා. ඉන්නේ ඇවිදින්න ඔහු බලන්නේ. මේ වාදයක් ඉතින් දැනනකොට අවිදින්න ගන්නවා. ඒකයි පයිපයි කෙරෙන්නේ. අත්මන් ගහ බලනවා. ඒක තමයි. ඒක අපි මේ මේටි කියන වචන කරන්නේ අධිෂ්ඨාන කරලා පස්සේ ඒක මොනවා හිතලා. හිතන්නේ එතනින් ඉන්නේ ඉරියව්වට විතරයි. ඉතින් මේක වෙනසකින් කරනවා තමයි. උදේට මේ උගන්වන කෙනෙක් සංසන්දනාත්මක පරියන්කේ දීලා වාඩි වෙනවා. පොම්බරයන් කියනවා ඉන්නේ පරියන්කේ ඉස්සරහ ගොරම තරන් තරන් වැඩේ ඉතිරි ඉතිරි යනවා. ඒක කොහොමද කරන්නේ? හිතගෙන ඉන්න ඉතිහාසයේ තියෙනවා පොළොවේ කුඩියක් වගේ නැත්නම් දිවල්වක් වගේ ඒ දෙකේම ගලන් තෝර සමබරද සැහැල්ලුයි ඒ හැදෙන සමබරවද කොහොමද සැහැල්ලු වෙනවා මේ මේ ටිකේ කරනවා මේ ටිකේ කරනවා කක්කෝ කරනවා කියන විස්තර කරනවා විචාර කරනවා මේ ඒ ඔක්තියක් කරවන්නේ ඒකෙන් පුළුවන් තරම් මේ සාරපත්‍ය දුකිය ඔතක සමන්ති මොකක්ද අපේ විකරණය වගේ ඒක ඊගාදරන ප්‍රතිචේද සූදානම් වෙන මනෝ ප්‍රතිචේදය වොම් පතරක් කරන එකක් කරන වැඩක් වගේ විශේෂයෙන් පරියක් වෙනවා පස්සේ අනිත් කෙනෙක් පස්සේ ඉතින් සතුන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොන ජීවිතේ හි කරාගත්ත සියල්ලටයි. මේක උතුම්ල යෝගාවට ගන්න ඕනේ සම්බන්ධී කයද මේ පරිදි මොකක්ද තමයි මේ ප්‍රශ්න කාලේ යනවා දෙවි ගයි කියන මොකක්ද මේක දෙන්න තීරණ ගන්නවා විදිහේ එළිබුත මොකද යාට පස්සේ ගියා පාටු කරනවා ඉතින් මේ කොම්බෝල දෙයක් නෙවෙයි ඉතිහාසයට බලනවා මේ වෙලෙද ආලෝකයන් පාරක් ඉන්නකල් දුන්න කප්පෝන කීයක බලනකොට එන්නවා කියන අයිය පාරක් තමයි සමස්තේ ඉන්නේ ඒ වගේ භාවනාවක් නැහැ කම්මෝ පෙත නැස්ති දෙහිත නැස්ති කියලා අර විදිහට අපි තේරෙනවා නම් ඒක කරදරයක් ඇති ආයෙත් කරගෙන අර විදිහට ඉතිරි ඉන්නවා වෙන්න සත්‍ය පරිඥාන්තිය කියන්නේ අපි කරන්නේ දැක්කලා උඹයි ආසවස්වාස්තිකේ අපි මේ පක්මනේදී උපකාරම දැක්කලා ලක්කාරයන් කියනවා ඒක නිසා කියනවා දැන් උපකාර දෙවිත යන්නේ අලුතින් මොකද අපේ ඉස්සරහට දැන් අර සාමාන්‍ය ජීවිතය යනවා. දකුණු පාය ක්‍රියාත්මක කරනකොට දකුණු පාය සත්‍යය කරනවා. අනුගා ඒ පසුව පොදේ වන්නකොට ඒ හැපෙන හැටි. ඒක තමයි මේ වටිනකම අවබෝධ කරගන්න ඉතරනේ ඉතින් ඒ වගේ රක්ම කරනකොට අපි මොකද කියන්නේ කියන්නේ ඒක තමයි තේරෙන්නේ ඒක කියන්නේ ඒක වෙන මම මේක කියනකොට අර මානසිකාර්යෝගේ එකතන කියන දේ අවශ්‍ය ප්‍රසන්න මාර්ගෙදී ලකුණු ප්‍රයෝගවල ලකුණු ප්‍රයෝගවල පිළිදෙන කතිය මම කියනකොට ඒක තමයි සෙල්ලම් කරන්නේ. අභියෝග විවිධාකාර. තම තමන් බලන්න ඕනේ ඒ සම්පූර්ණ පිළිවෙල ගැන පිට පිට වෙනස් වුණාට එක දිගට දරාව පවත්වා ගන්න ඕනේ. එතෙන් දකින්න ඕනේ. සමුදියේ වරපත් විහාරියෝ. ඊවතර මෙතෙන් නැතුව ඇවිදින්න ගන්න පුළුවන්. අපට කරකිනවා වගේ ලෝක ජීව රාජ්‍යත්ව කරනවා වගේ ඒක කොච්චර වයිද කියලා කොටයකට දෙක පදාකට ඉස්සරලා ඉන්න එක අපි පිට දුරවල අක්ෂීක පිට ඇරගෙන එතෙන් බාහිර කැවිලි යන මේ සාස්ත්‍ර වල දැන් ආවා ඒ වගේ ඉස්සලා මේ චේතනා දුක්ඛය මේ නිසා වැටෙන දෙහිදුවේ මේ කාරණා දුරකට මේ සංදියාවේ ඉති උත්සාහ කරන්න පුළුවන් පොඩි දෙයක් පොඩි දෙයක් කරනවා මේ ගාස්ස සත්‍ය දුරට කරන්නේ කොහොම නමුත් මේ දේවල් පිළිබඳව අපි අපෝ ඒ අතර කොහොමද අපි ඒ නඩුවට පිටින් සම්බන්ධ වෙනවා ඒ නඩුවේ මේ ඇල්ම ඒක ගැලේ නිකන් හිත ඇඟුම් වලට ඉන්න බලන්න. ඉතින් ඒකත් සමහර දෙවි කෙනෙක් දෙවියන් කියන වැඩි මකට කියාගන්න කියන මෙතන තවත් ටික හරිස්සුවක් කරන්න. පුළුවන් තරම් සම්බර කරගන්න. කන සම්බර කරගෙන එන්න මේක දෙන්න පුළුවන්. ඒ හැරෙන්නේ නිවිද දැන් අරගෙන බලන්න. ගියාට පස්සේ අපි බාධා වගේ පොඩි සතිය පවත්වා ගන්න. නිසින් දරුවක්. මේවා කියන්නේ ඉරියාපත සම්පූර්ණ. සමන් කරන්නේ ඉඳලා නැත්නම් නැහැ. ඉතින් ධර්ම වාහනයකට ඒ ප්‍රධාන මාර්ගය දිනාගේ පරිස්සමට උත්සුක වෙනවා. ඉතින් ඒක මාර්ග පිළිපදින්න හැකියාව. ඒ නැත්නම් ඒ ඒ වෙලාවට අපි විශ්වාසයෙන් කියනවා කොහොමද කරන්නේ අනේ අපි යන්නේ ඒ දිශාව ඒ වගේ ඉතින් වාහනේ ඒ නිසා එන්නේ දෙවිලා මේ ජීවිතය ඉතින් මේ මේ වෙලාවේ ඉඳලා ඉන්නවා ආයේ සම්සාරයේදී වාහනවලදී ඉඳලා ඉන්නවා කියලා වගේ මේ ඉන්දියාවට සංසිය කරදී අපගන්නතු ඇක්සිඩන්ට් එකක් ඇති වෙනවා හදා ගන්නවා වගේ ඒ විද්‍යාත්මක සාධනයේදී වශයෙන් කරපු ගොනු සූත්‍රය වගේ අභියෝගී ඒක මනෝභාවයේදී දැසලා කරලා හරියට මේ ඇලුමිනියම් දෙකකට අසෝපසෝ කරලා ඉතින් ආයතනයක් කරනවා වගේ අභියෝගයක් තියෙනවා ඒක අපලාදී කියන්නේ කොච්චර අපිට සමහරවිට සත්‍ය රූප වේදනා ඒකම විශේෂ වශයෙන් දකි විඥාන වේදනා වගේ ඒ වේදනා කොටක කොටක කොමන්නේ කියලා ඒ පරිණතයේ විද්‍යානායක ඇති විදිහේ වෙනවා. ඒකේ විවිධ පැති වර්ගයක් තියෙනවා. ඉතින් අපේ කණයක දෙක සම්බර කරලා දෙකට අවස්ථාව ඇටියට මේ විමාන කරලා අපි ඉඳන් ඉඳලා මේ භාවනා වලින් කරා මොකයන් කියනම මේ පවතින සතිය අවස්ථේ පවතින සතිය සමාධියට පෝෂණය සත්‍යයේදී ඒ සත්‍ය සඳහා අවශ්‍ය කරන වීර්ය ප්‍රදාන කරන ඒ නිසා ලැබියම් කරන සත්‍යට අවශ්‍ය කරන වීර්ය ප්‍රදාන කරන කියන දක්වන කලින් පරියන්ට ගියත් අර ඉතකට වීර්යය සත්‍යය නිසා සමාධියකට යම් විදිහකට යොමුක් කර ඉඳලා කරේ. මේ සම්මේ වීර්යය සමාධියත් සම්බන්ධව තියෙන සත්‍යතාව. සංයෝගයට සම්බන්ධයි. ඒ නිසා සුත්තර කරනකොට දෙන වෙලා ගන්න පුළුවන් තරම් උදය උත්සාහ කරනවා. ඒ විශේෂ යාත්‍රා කරනවා කියන්නේ කැටි කැටි බලනකොට සත්‍යවල ඉවර වෙලා ඒ ටික තේරුම් ගන්න කල්පකාරී පාහ. සත්‍යම අකරන දේ කරලා දුර කරලා කරන සත්‍යයෙන් ගැටි ඒම ඉතිං කරවල බලන්නේ. මේ සැකර දැනගන්න මම අභියෝගයක් කරනවා. ඔයාලා ටිකක් කරනවා දැනගන්න පටන් ගන්න කොච්චර මානසික කරනවා කියලා තමයි දෙස් කරන්නේ. මොකද සක්ම කළ විනාඩි 5ක් කල්වලා කුලිය පාරේ දුවා. ඒ 15ක පරිවාරණ දෙකකට කතා කරනවා නේද? මොන විදිහටද කයිවර කමිටුමන් කියලා දෙන්නේ. ඒක අනුමාතවලට කියන්නේ. එන්නේ දුන්නේ ලක්ෂණ වල වේදනා ආවදී මේක මොකද මේ ලක්ෂණ මට විදිහට දෙන්නක් කියලා හිතලා ඒක හොඳයි. ඒක ආවෝක කෞෂල් වේදෝ වාන්දත් ඇන්නේ ගන්නවා. ඒක මම පුදුම ගන්නවා. මේ දේ පැහැදිලි කරගන්නවා. ඒක කොහොමද හදාගත්තොත් උනාහරි දෙකින් කතාව දෙන්න ලබගත්තු. ඉතින් කාලයයි මොකක්ද? ඒක ඔක්කොම වැඩනේ. ඒක කඩේ විශ්වාස කරන්නේ. ඒ නිසා ඒක ඒක නිසා අපි ඒක නිසා විදියේ කියලා ගන්නවා ඒ නිසා කිසිම කාර්යයක් කරන්නේ ඒක භාවනා කරන්නේ ඒක නිසා සුවවල නිරෝධය නිරෝධය අම්බේවාදී මේ පරිච්ඡේදය ඉතින් කරනකොට පිටින් බලනකොට අපි ඒක පිටපස්සට අපි හරි පහළයි. ඉතින් ඒ සති සම්බුදාය ගැන බලමු. මොනසාරු විදිහට ඒක දිනනකොට ඒක තමයි තේරෙන්නේ. ඉතින් ඒ ඒ විශ්වාසය කරලා කලින් ඔක්කොම කරා. සංගය. ඊගාවට දෙන්නේ අපි කොහොමද කියන්නේ? මොකද වැඩි වාරයක් ගියාම ඒක සුදුසුතාවය. මේගොල්ලෝ වැටෙන්නේ නිකන් මේ සාහෘද පිළිතුරු මෙතන එහෙම කරපු අපි කරපු වැරද්දකට එහෙම අපේ නරකක් ගන්න ඒක නිසා ඒකම ඒක සිවිලයිස් ලැබෙන්නේ අපිම දෙන්නේ මේ ක්‍රීඩාකර වැඩි වෙන 10 අරමුණක් තියෙනවා මේක කියන්නේ ඒක ඒ තරමට කරන මේ දෙන්නේ විශේෂයෙන්ම කතා කරන දෙයක් නේද? සන්තෝෂය ඕනෙත් නෑ. ඒ නිවැරදි දෙයක් මේ වගේ පාරක් කරලා තියෙන්නේ. හරි වටන කෝණ කියලා කරනවා ඕන දෙයකට හතරක් කියලා ඒක වෙච්ච වාස්තවයක් කියලා. ඒක වක්වත් කරන්නේ වක්මනේ කියනවා. දැන් දුක පාන. ඉතන ආයෙත් දුක ඒක තාක්ෂණය. ඒ තාක්ෂණය නිරක්ෂලා සුවේ වෙලාදී දැනෙන්න කරගන්න දැන් මගේ ඇත්තට පස්සට මේකත් පකාපත් කරනවා. ඒක නිසා සුවේ කියන දේ සුවේ වගේ. ඒක පරිගණක වල ආශිර්වාද ඒ නිසා මොකද කියන්නේ මේ වගේ කාර්යයල දුන්න මේ තමයි ලක්ෂණ වලින් කියනවා ඒ දෙන්නා ඒ වගේ හරියට පරිස්සමෙන් කරනවා ඒක තමයි කියනකොට මොකද කරන්නේ අපි අනිවාර්ය වෙනවා සම්පූර්ණ ආවේ සාමාන්‍ය දෙයක් කරනවා ඒක තමයි මේ සිද්ධ වෙනවා විශේෂ කවුරුත් Everything has come with this right. Easy and open, calculation computer, and you can just go on ये देखा है कि बड़ा रास्ते में क्या चला रहा है ये ऐसे रास्ते में क्या चल रहा है ये चीज़ और रास्ते में क्योंकि एक ऐसे बड़ा तो इंसान है बड़ा तो उसको ना मारे कि अपने में इशारा इशारा नहीं होएगी तो लगे पाए ठीक है ये चलते हैं और इनको देखना एक जीवन पासा අයින් වෙන සංකල්පය මේ ශරීරය පුරාම මේක ශරීරය ඉස්සරහට තියෙන සෞඛ්‍ය ප්‍රගතියක සත්‍ය මුලවට සක්කරන තේරුම මේ හැම මොකදරි කම්පණයක් පාසන පිළිදැදගත් හැම ඉන්ද්‍රියක් දුන්නේ කෙහෙලියක් නෙවෙයි. මේ ගැහැම ශරීරයක් උත්සාහය. ඒ හෙල්ලෙනකොට තමයි ඒ ශරීරයේ ශරීරාංශය ශක්තිය සිද්ධ වෙකක් අරගෙන වර්ග දෙකක් තියෙනවා. ඒක දෙකක් අතර. නිසා යම් ප්‍රමාණයක් මාස ගන්න ඉඳලා අපව පොළොවට ආවොත් ඒකට පරිසරයක් ඇතුළේ දෙන්නේ. ඒක ඇතුලේ මාස ගන්න කියලා ආවොත් වයිදුරු පැත්තට කියලා. ඒවා මේකේ පැත්තට කරගෙන පොළොව පොළොව වගේ ඒවන එකවලට පුරුදු කරලා දෙනවා. ආයෙත් ඇතුල් බලනවා. ඔක්කොම අපේ සිිතේ ඉතින් මේ පොළොව අදහන වාගේ දැනගෙන කරනවා සම්බන්ධයෙන් කියන රිෆ්ලෙක්සොලොජි වල තියෙන මුන්න රිෆ්ලෙක්ෂන් එක තමයි සාධිය. ඒකද කියන්නේ වලින් ඉස්සරහටයි. පතරේ මොකද ඇයිද කියන්නේ කියන්නේ මූල ධර්මයන් කියනවා කියන්නේ අවශ්‍යයි කියන්නේ. ඒක තමයි කියන්නේ. ඉතාලි කියන ඒ නිලුවක් පයි සම්පූර්ණ වෙන්නේ නැහැ. කොහොමද කරගන්නේ කියලා විස්තරයක්. ඒක නිලු ඒ කියන්නේ මොනවායි කාන්තාවක් එක්ක දෙවිද නිලුවක් පයි වැඩකට සිනමා කාටේ දුන්නු ගැස්ස කඳු මොකද? ඒක විතරම ජීවිතේ කියලා ගත්තා. ඒ සංකාර බලය. ඒක තමයි මොනවා කියන්නේ. යා යා සුපෝගන්නේ වෙන සීටි වැඩි කරන විවිධ කරකට ස්වාමීන් වහන්සේ දේශනා කළ තියෙන සම්බන්ධතාවයි ඒ වගේම ඥානය සමාන දෙකක් සතිය පරියත්ේන වැඩි කරවෙන්නේ යටි ඇවරෙන්ස් කරනවා අන්නේ මේ සතිය තමයි අපි ඉඳලා තියෙන්නේ ඒ නිසා පය පොළවේ වැටෙනකොට ඒක කරනවා ඒක තමයි මනෝවිද්‍යාවේ කරන්නේ. අපතරේ දෙකකම යෙදීම තමයි ඉඳලා ඉතින් ආපහු ගහන්නේ පස්සේ ඒක ප්‍රින්සිපල් කී විවිධ ක්‍රියාකාරයක් කාර්යයක්. අන්න ඒ වගේ ඒක තේන්න දෙවිදෙන් බැලේ මේ ස්පර්ශ කොම් කරනවා දෙන්නේ. අන්න ඒ ලාභය අපි අත්දැකගත් දේවල් පිළිබඳව දොස්තර හැලකේ කිසිමක නැස්තිය යනවා. අන්න ඒක තමයි. අපි විශ්වාසවත් විතරේ කරනවා. ඒක තමයි. ඒක තමයි. ඉතින් අර කණින් කරන වැඩවල කරනකොට මේ පරිගණකයේ කියනවා ඉන්නේ විස්තරේ පොත්පත් වල තියෙනවා. දෙන්නේ ඒක ඒකන සම්පූර්ණ සීක සීක ඉන්නේ මේ මොකක්ද ඒ වගේ තියෙනවා ඒක ඒ වැඩේ දීපු හැම සංකේත ගන්න ඕනේ.

නැතිනම් මේක ඒකකොට ඔකේ තියෙන ජීවයේ වැඩක් තමයි තියෙන්නේ ඒ වගේම තමයි මේ ඉන්ටර්නෙට් වල ඉස්කෝලේ නැතුව දෙන්නා කියන්නේ අපි කියලාවේ ඒක තමයි නැවතින්නේ විශ්වාසය කරනවා දකින්න අර කියනවා කම්මේ පාඩුවක් අපි කියනවා මනසේට ඒක ජීවිත ජීවිතයේ සත්‍ය ජීවිතවලම මුදු කියලා. ඒකට මේ සාම නැති එක. ඒක නිශ්චයයි කියලා. ඒකම තේරෙනවා මේ මනස කතාවක් කියනවා මුදු කියලා. මාළුතෙන් කියනවා. ඒ කියන්නේ ඒක ඒක දෙන්නේ මේක බලනකොට මේක හිතට අරගෙන අපේ විස්තර විකල්පන දෙයක් ඒක වැඩ දෙකක් කරනවා ඒක තමයි බලන්න ඉතින් කරනවා විමුක්තිවාදය ඉන්නේ ස්ථානකලා මුස්සදෝ ඒකෙන්ද අන්තිමව තමයි ඒක ඕවා රැකගෙන එදිනදා වැඩවලදී අනවශ්‍ය ප්‍රශ්න කරලා නැති ඒ කාර්යයන් දුරවන සාධක. හරියට දුරවන වාස්තුකම වැඩි ප්‍රත්‍යයයක් තියෙනවා. දැන් ඒක ඉතින් අපි ඉතින් කියනවා කියන්නේ ඉතින් තමයි අනිවාර්යෙන් දවසට අපිට එදිනදා කාර්යයන් දුරව කරන්න. එන්නේ එදිනදා වැඩ උදව් කරලා ආවදාසිකව ඉතින් දුරාගිය ඇති කරගන්න. එතනම තමයි මානසික ඒ දිනවල කරන්නේ. අනුකරණ සැකෙන්නේ නැහැ. ඒක මේ දෙවියන් වගේ මොටි මොටි විතරවද කියනවා කියන්නේ. මේම දුරක් මොටි වුණා මේ හරියට ක්‍රමයේ කරන්නේ කියනකොට ඒ අසලී ජීවිතයේ අනුදැන්න කරගන්න පුළුවන් බව සමිතනගේ තාක්ෂය තුළ වැඩි බවක් අත්දැකීම විශේෂ දුක්ඛ ඕන වෙලාවට training environment changing the existing curriculum education environment etc. technology निष्पादन किया अनुरोध इसलिए इंतजाम में मदद लग गया है लेकिन अब प्रोग्राम लगाने में गया किसी ट्रेन को प्राप्त कर दिया है और ये पूरा प्रयोग तो रिपोर्ट है मेरे भगवान भाषा का अर्थ बना रहा है मनुष्य मन की है वो व्याख्या कर सकते हैं अपनी पीढ़ी में ඉතින් කවුරු හරි කියන මොකක්ද ඔය විදිහට වේගය යනකොට පිළිගන්න බැහැ. ඉතින් ඉන්න සත්‍යයක් පරිපාලනය කරනවා. මම ඒක වහන්නේ කියලා කිව්වා. ඊවතර වේගය වහිනීට කියලා තමයි වහන්නේ කියලා. ඒක කවුරු කියන්නේ මම වහන්නේ නැහැ තිස්සන් යන්නේ කයින් වහින්නේ නැහැ

ලෝක දේවල් කොහොමයි ආයතන මේ බලාපොරොත්තු වෙන මූලික ශික්ෂණයක් කියන්නේ සුවිශේෂී මාක්ෂයක් සාපි මොනවාද ප්‍රශ්නයක් අහන්නේ හැම දෙයක්ම ඒ සුවිශේෂී වේදිකයක් අපේ කරගන්න අපි කිව්වා ආරම්භ කරනවා තමයි මම මුලින්ම අපේ ප්‍රේමිකුන්ට කියන මතවත් කාණ්ඩක පරිණත දෙවියන් සතුටේ සනාපස් ඉතින් මේ කියන්නේ අන්න දෙයක් කියලා කියනවා මම කරලා අපි ඒක කියලා දෙනවා අනේ ඒ දෙයක් කරලා කරලා තියෙනවා ඒක තමයි ඒක සතුටේ ඉන්නවා අවුරුදු 2000 වෙන නියස්තන ඔබ මොනවා කියන්නේ මේ පිටු පතුරු කරේ කියලා කියන්නේ මේක ඒක ඒක ඒක හදාගන්න. මේ පස්සේ අන්තිම පාරවල්. සංකාරය කියන්නේ මොනවද? මේ වගේ කරුණක්. ඉතින් සාමාන්‍ය අපිට කරන්න ගන්නේ ඒක තමයි මේ කරන්නේ අන්ත දෙන්නේ ඒක අතුරට ගන්න ආවට බලන්න ඉතින් අපි ආපහු වැඩලා කොමිෂන් ඒක තමයි අවුරුදු ඉස්සරහ කොමිෂන් අරගෙන ගානේ මේ සාපේ හැන්නේ දැන් ඒ වගේම කිසිදෙයක් කරන්නේ නැහැ ඒක යෝගාවචරය කරනවා මේක තමයි කියන්නේ ආශයෙන් අපිට ගන්න පුළුවන් ලොකුම වැඩි. ඒක අපිට ගන්න පුළුවන් කිසිම කෙනෙක් වෙනවා අනිශ්චිතව ගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොග්‍රෑම් ඒ සමාජ ජීවිතය ඉවැළු කරනවා ආකාරයෙන් අනුමානීය ජීවිතයක් ඔකටනේ ඒක වෙනස් කරනවා විශ්වාසයි. ඔන්න කීප දේවල් පිළිබඳව පැහැදිලි කරගත යුතු ප්‍රශ්න පොතක් තියෙනවා. Thank you.